තෙරුවන් සරණයි. අපි අද <clears throat> කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවක්. අපි කලින් වීඩියෝ එකේ වේදනානුපස්සනාවට ආරම්භයක් ගත්තා. ඉතින් ඉතුරු ටික කතා කරන්න හිතුණා. ඒක ගැන තව පොඩි විස්තර ටිකක් දැනුවත් කළොත් හොඳයි කියලා හිතලා. ඒ කියන්නේ අපි වේදනානුපස්සනාව සම්බන්ධයෙන් සරල විස්තරයක් ඒ දේශනාවේ කරා. ඉතින් අපි දැන් මේ ප්‍රායෝගික පුහුණුවත් එක්ක කොහොමද මේ වැඩේ කරන්නේ කියලානේ අපි මේ කතා කරගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සක්මන පරයන්ක එදිනෙදා වශයෙන් සතිය පුරුදු කරගෙන යද්දී අපි හිතමු පරයන්කයේදී අපි මූල කර්මස්ථානයේ විදිහට මූලික අරමුණ විදිහට ආනාපාන සතිය ඉස්සරහින් තියාගත්තා කියලා හුස්ම ගැන සිහිය තියෙන එක. ඉතින් මුලදී අපිට ගොඩක් යෝගාවචරයන්ට මේ හුස්ම ගොරෝසුවට රළුවට පැහැදිලිව පේන එක හරි සතුටක් ගෙනහලා දෙනවා. ඒක හුස්ම හොඳට පේනවා නම් හරියට සතුටක් එනවා. ඔන්න හුස්ම පේන්නේ නැති වෙනවා නම් ඔන්න ලොකු දුකක් එනවා. ඉතින් <clears throat> මේ හුස්ම කෙරෙහි අපිට යම්කිසි විදිහකට සිහිය තියාගෙන ඉන්න පුළුවන් නම් හුස්ම රැලි කිහිපයක් එක දිගට අපිට දකින්න පුළුවන් වෙනකොට වෙන්නේ මොකක්ද මේ හුස්ම සම්බන්ධයෙන් තියෙන ගොරෝසු සංඥා සියුම් වෙනකොට හුස්ම නැති වෙලා යනවා වගේ හුස්ම අතුරුදන් වෙනවා වගේ හුස්ම නැති තැනකට යනවා වගේ දැනෙනවා හුස්මේ ස්වභාවයේ ගොරෝසු ස්වභාවය ගෙවෙන්න පටන් ගන්නවා එතකොට මේ <clears throat> හුස්ම ගෙවුනහම හිස් තැනකට එනවා කියනවා. සමහරු සමහරුන්ට සම්පූර්ණම හුස්ම ගෙවෙනවා දැනෙනවා. සමහරුන්ට යම් කිසි විදිහකට සියුම් වීමක් වෙනවා. ඉතින් මේක හරි පහසුවක්. මෙතන තියෙන්නේ ඒ වගේ මෙතන තියෙන්නේ උපේක්ෂා වේදනාව මෙතන තියෙන උපේක්ෂාවට එනවා. ඉතින් හුස්ම සියුම් වෙනකොට හුස්ම නැහැ කියලා කියනකොට අපි දන්නවා නම් අපි මැරිලා නැහැ කියලා අපිට කලාන්තේ හැදිලා නැහැ කියලා අපි සිහිවිකල්ලලා නැහැ කියලා. ඒ කියන්නේ හුස්ම තියනවා. නැත්තම් අපි මැරෙන්න එපා හුස්ම නැත්තම්. හුස්ම තියනවා අර ගොරෝසු හුස්ම සියුම් වෙලා විතරයි. කියන්නේ සංඥා තමයි සියුම් වෙන්නේ. එහෙම නැතු හුස්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ තැනේදී මේ හුස්ම සියුම් වෙන තැනදී හුස්ම නොදැනී යන තැනදී අපි උපේක්ෂාවට ආවට පස්සේ ගොඩාක් යෝගාවචරය එතෙන්දී චරුචරු ගානවා මේ උපේක්ෂාව දරන්නේ නැහැ. උපේක්ෂා වේදනාව පුරුදු නැහැ. එතනදී කම්මැලිකම් එනවා. එහෙම නැත්නම් අර හුස්ම හිතලා ගන්න හදනවා. ගොරෝසු හුස්ම කෝ කියලා අහනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි දාගෙන මෙතනදී මොන හරි කරන්න දෙයක් තියනවාද? ඔය වගේ තැන්වලට එනවා. එන්නේ මොකද මේ මනසට උපේක්ෂා වේදනාව තාම හුරු නැහැ. සැප දුක් දෙකේ හැප්පිලා හැප්පිලා ඉඳලා උපේක්ෂාවට මනස ගෙනාවහම අපි චරුචරු ගන්නවා. හැබැයි ඒ අයට මතක නැහැ මේ උපේක්ෂාව හරහා තමයි නිවන කියන එක තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ තැනේදී මේ උපේක්ෂාවට මේ හුස්ම ගෙවෙන තැනට හුස්ම සියුම් වෙන තැනට ආවට පස්සේ වෙන සිතුවිලි, ශබ්ද, වේදනා වගේ අරමුණකට යන්නේ නැතුව මේ හිස් තැනත් එක්ක අපිට යාළු වෙලා ඉන්න පුළුවන් මේ හුස්ම සියුම් වුණු තැන මේ විවේකයට අපිට අවදි වෙන්න පුළුවන් නම් උපේක්ෂා වේදනාවට සාදර වෙන්න පුළුවන් මනසක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගොරෝසු අරමුණේ ඉඳලා සියුම් වෙන தත්ත්වය දක්වා යද්දී අරමුණ අරමුණ වශයෙන් දකිනවා. ඉතින් ඒ වගේ මේ වේදනාවත් වේදනාව වශයෙන් දකින්න පුළුවන්. ඉතින් එතනදී සමහර යෝගාවචරෙක් මේ අරමුණේ නොදැනෙන ගතිය අරමුණු කරන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ තියෙන මධ්‍යස්ථ උපේක්ෂා වේදනාව අරමුණු කරන්න පුළුවන්. කොහොම වුණත් ඒ වේදනාව වේදනාව වශයෙන් දකිනවා විනා ඒක දුකක් සැපක් විදිහට බෙදලා විඳින්න යන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් මේ සතියෙන් අපි කරන්න හදන්නේ එතන ඇති දේ ඇති හැටියෙන් භුක්ති විඳින විඳින්න යන එක. ඇති දේ ඇති හැටියට දැක ගන්න එක. ඉතින් කායානුපස්සනා කොටසේ ඉඳලා අපි හෙමින් හෙමින් රූප රූපාරම්මණයක ඉඳලා ඒකේ ගෙවීම දක්වා දැකලා ඒ තැන්වලදී මේ වේදනා වර්ග තුන ගැන අත්දැකීමක් තියෙන කෙනෙකුට මේ වේදනාව හරහා නාම කොටස්වල ස්වභාවය අත්දකින්න යනකොට එයාට පහසුවක් වෙනවා මේ වේදනාත්‍රය හඳුන ගන්න. සැප දුක් උපේක්ෂා කියන වේදනාත්‍රය වේදනාව වශයෙන් දකින්න. ඉතින් අපි ওই වේදනා තුන සැප දුක් උපේක්ෂා කියන මේ වේදනා තුන වේදනාව විදිහට ගන්නෙ නැති නිසා තමයි අපිට සංසාරේ වැඩින්නේ. ඒ වේදනා වේදනා වශයෙන් හුදු සැපයක් වශයෙන්, හුදු දුකක් වශයෙන්, හුදු උපේක්ෂාවක් වශයෙන් ගන්නවා නම් ඒක නිවනට පාර කැපෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් මිනිස්සු අතර ප්‍රසිද්ධම දුකනේ. දුකට තමයි මිනිස්සු ප්‍රශ්න දාගන්නේ යෝගාවචරයා වුණත් ඇවිලෙන්නේ උතනදී. ඉතින් සාමාන්‍යයෙන් මෙතන මේ දුක ගැන ටිකක් උලුප්පලා කතා කරනවා නම් භාගතුන් වහන්සේ දුක කියන කාරණේ මේ ලක්ෂණ හතරක් පෙන්වනවනේ කියන්නේ දුක කියන එක හඳුන ගන්න පුළුවන් ස්වභාව. පීලන, සංකත, ਸੰతాප, විපරිණාම කියලා. එතකොට පීලන කියලා කියන්නේ මේ දුකේ තියෙනවා පෙළෙන ස්වභාවයක්. අපිට වෙහෙසක් ගෙනහලා දෙනවා, පීඩාවක් ගෙනහලා දෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ මේ දුකේ තියෙන පෙළෙන ගතිය ආවහම ඒ පෙළෙන ගතියෙන් අපේ මනස පිළීමටපත් වෙනවා. මනස වෙහෙසට ලක් කරගන්නවා. මනස පීඩාවකට ලක් කරගන්නවා. එතකොට මේ සතිය හරහා වේදනානුපස්සනාවේදී අපි පුරුදු කරන්නේ පෙළෙන ස්වභාවයක් තියෙනවා. ඒකෙන් මනස පෙලා ගන්නෙ නෑ. මනසට වෙහෙසක් ගන්නෙ නෑ. මේ පෙළෙන ස්වභාවය පෙළෙන ස්වභාවයක් විදිහට දැක ගන්නවා. ඉතින් ඒක දැක ගන්න නම් පෙලීමක් එන්න ඕනි. ඒ කියන්නේ දුකක් එන්න ඕනි. එහෙම නැතුව දුකක් නැති වෙලාවට හිතලා මේක ගන්න බෑ. පෙළෙන ස්වභාවය එන්න ඕනේ ඒක අත්දකින්න ඕනේ. එතකොට තමයි අපිට ඒකට පෙළෙන ස්වභාවයෙන් මනසට පීඩාවක් කරගන්නේ නැතුව පෙලීම පෙලීමක් විදිහට දකින්න පුළුවන්ද කියන එක අත්හදා බලන්න, උරගා බලන්න දුකක් එන්න ඕනේ. ඒක නැති වෙලාවට අපිට ඒක හිතලා ගන්න බෑ. ගොඩක් අය හිතලා ගන්න එකක් තමයි මේ අවබෝධය කියලා හිතාගෙන ඉන්නේ. චින්තාමය වශයෙන් ඉතින් ඔය ඔය ඔය කියන එක දුක කියන එක දුක් වේදනාවේ අපි අත්දකින එක්තරා ස්වභාවයක් ඕක. පීලන ස්වභාවය. ඊට පස්සේ තව තියෙනවා ਸੰతాප ස්වභාවය කියලා තවන ගතියක්, දවන තවන ගතියක් තියෙනවා දුකක. අපිට ඒකත් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ තවන දවන ගතියනොත් අපේ මනස තැවීමකට දැවීමකටපත් වෙනවා. අපි ඒකෙන් වෙහෙසක් ගන්නවා. එතකොට මේ වේදනානුපස්සනාව හරහා අපි පුරුදු කරන්නේ මේ තවන ගතියක් තියෙනවා, දවන ස්වභාවයක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා. ඒක ඒ ස්වභාවයෙන් දකිනවා විනා අපි ඒකෙන් මනස තැවීමකට ගන්නෙ නැහැ. තණ්හා දිට්ටි මාන වශයෙන් අල්ලපු ගමන් ඒ තවන ස්වභාවයෙන් මනස තැවීමකටපත් වෙනවා. ඉතින් එහෙම නැතුව ඒ හුදු තවන ස්වභාවය අපිට අත්දකින්න පුළුවන් නම් එතනට මනස ගන්න පුළුවන් නම් ඒක සතිය හරහා හොඳ දියුණුවක් ලැබුණු වේදනා අනුපස්සනාව වේදනාවත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන් වුණු මනසකට එහෙම තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ සංකත ඒ කියන්නේ මේ වේදනා කියන එකත් හේතු ගොඩකින් හැදිලා තියෙන දෙයක්. එක දෙයක් නෙමෙයි. අපි හිතමු පරයන්කයකදී ඔන්න කකුල කැක්කුමක් එනවා. දනිස්ස කැක්කුමක් එනවා. එතකොට අපිට හිතෙන්නේ මගේ දනිස්ස කා කියනවා. මගේ දනිස්ස අඹරනවා වගේ, උලකින් අයනවා වගේ, මිරිකනවා වගේ ඔහොම කැක්කුම් එන්නේ අපිට නමක් සංඥාවක් එනවනේ. ඉතින් අපි ඒ ඒ ඒ වේදනාවට සතිය තිව්වේ නැතිනම් ඒක දිහා බැලුවේ නැතිනම් අපි ඒක මගේ දනිස්ස මිරිකනවා උලකින් අයිනවා කපන්න කොටනවා වගේ ඒ වගේ හැඟීමක් අපිට එන්නේ ඒක එක ඒක ඝන සංඥාවක් විදියට එන්නේ හැබැයි ඇත්තටම අපි මේ වේදනාව දිහා බැලුවොත් වේදනාවට මනසින් සමීප වෙලා ලං වෙලා වේදනාව අස්සට මනසින් ගිහිල්ලා බැලුවොත් පේනවා එතන ඇත්තටම මේ මිරිකනවා වගේ අනිනවා වගේ එක වේදනාවක් නෙමෙයි වේදනා ගුලියක් තියෙන්නේ වේදනා රාශියක එකතුවක් එතන තියෙන්නේ පොදියක් තියනවා කියලා පේන්න ගන්නවා වේදනා වර්ග ගොඩක එකතුවක් තමයි මේ අපිට එළියට දැනෙන්නේ මගේ දනිස්ස මිරිකනා වගේ උලකින් අයිනා වගේ එකක් අපිට දැනෙන්නේ අර වේදනා රාශියක එකතුවක්. ඒ ඉතින් මනසින් මේකට ලං වුණාම අර එළියේ ඉඳන් බලනවා වගේ නෙමෙයි පිට ඉඳන් බලනකොට තරම්ම මනස රිදෙන්නේ නැහැ. රිදුමක් තියෙනවා. හැබැයි හිත රිදෙන්නේ නැහැ. මේක අපිට පේන්න ගන්නවා. මනසින් වේදනාවට ලං වුණාම. නමුත් මනසින් වේදනාවට ලං වෙලා මේක දකින්න තියා වේදනාව එනකොටත් දුර තියා අපි බය දුවනවා. එතකොට කොහොමද අපි මේ වේදනාවක් වේදනාවක් විදියට දකින්නේ? ඉතින් ඒකට මේ වෙහෙස එන්න ඕනි, මේ දුක එන්න ඕනි, මේ පීඩාව එන්න ඕනි. ඉතින් ඊළඟ <clears throat> විපරිණාම ස්වභාවය. ඉතින් <clears throat> මේ වේදනාවක් දිහා අපි බැලුවොත් ඒක අර තියෙන පොදිය වේගෙන් වෙනස් වෙන ගතිය අපිට අල්ලන්න පුළුවන්කම එනවා. වෙනස් වෙන ස්වභාවය පේන්න ගන්නවා. එතකොට හරියට ඒ ඒ සතිය හරියට එල්ල කරලා අපිට ඒ වේදනාවට සතිය තියන්න පුළුවන් වුණොත් මුලින් මගේ දනිස්සක කියනවා කියලා අපි අරමුණට මනස ලං කරාට පස්සේ මගේ කියන දනිස්ස කියන සංඥා ගැලවිලා යන පටන් ගන්නවා. කොහේදෝ වේදනාවක් තියෙනවා දනිස්ස කියන සංඥාවේ හැඟීම මනසින් ගැලවෙනවා. මගේ කියන හැඟීම ගැලවෙනවා යම් කිසි වේදනාවක් දැනෙනවා. ඉතින් ඒක තණ්හා දිට්ටි මාන වශයෙන් අල්ලන්නේ නැති වුණාම වේදනාව තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. හිත රිදෙන්නේ නැහැ. රිදුමක් තියනවා හිත රිදෙන්නේ නැහැ. එතනට තමයි අපි මේ හෙමින් හෙමින් හෙමින් හෙමින් යන්න හදාන්නේ. ඉතින් එතෙන්ට එන්න බෑ වේදනාවක් එන්නේ නැතුව. වේදනාවක් අත් දකින්නේ නැතුව ආපු වේදනාවට සතිය තියන්නේ නැතුව එතෙන්ට යන්න බෑ. ඉතින් මේ මෙන්න මේ විදිහට අපිට මේ දුක දිහා සාපයක් විදිහට බලනවා වෙනුවට දුක අවබෝධය කරා අරගෙන යන දෙයක් විදිහට අපිට බලන බැල්මක් තමයි මේ සතිපට්ඨානය හරහා පුරුදු කරලා දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි ලොකු සාංශේ නම් කියන්නේ මේ විපස්සනාවේදී නිවනට දුක තරම් උදව් වෙන වෙන කිසිම දෙයක් නැහැ කියලා කියන්නේ. පුදුමාකාර විදිහට වේදනා දුක් වේදනාව හරහා අවබෝධය කියන්නේ ගන්න ලේසි. ඒකට හොඳ පෞරුෂයක් තියෙනුනේ. ඒකට මුණ දෙන්න. ඒකත් එක කණු දෙනු කරන්න. එතකොට දැන් අපි මේ කතා කරේ යෝගාවචරයක් විදිහට ඍජු සක්මනක පරයන්කයක දිනදා වශයෙන් සතිය තියද්දි අත්දකින්න ලැබෙන එක්තරා පැතිකඩක් නේ පරයන්කේදී ලැබෙන දෙයක් නේ. එතකොට අපිට මේකේ තියෙනවා අපිට එදිනෙදා වශයෙන් සතිය තියද්දි එදිනෙදා ජීවිතේ ජීවත් කරවදිත් අපිට මේ සැප දුක් උපේක්ෂා වේදනා අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ පොතේ තියෙන එක කාරණයක් එක ගත්තොත් මේ අපිට සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ මේ වේදනා වර්ග කරනවනේ එක තැන්වල. ඉතින් වේදනාව එක තැනක 36 ආකාරයකට සඳහන් කරනවා. ඒ තමයි ඔය ඉන්ද්‍රිය හයෙන් අපි ඔය වේදනා වර්ග තුනම විඳිනවා. එතකොට එතන 18ක් තියෙනවා. ඊට පස්සේ ඔය 18 සාමිස, निराමිස වශයෙන් දෙකට බෙදෙනවා. ඉතින් ඔය තියෙන්නේ පොතේ දැනුම. ඉතින් ඕක අපි මේ එදිනෙදා ජීවිතයේ අත්දකින්න දෙයක්. එතනදී අපිට දැන් මේ කියන්නේ එදිනෙදා සතිය තියෙනකොට අපිට මුණ දෙන්න වෙන සිද්ධියක් ගැන මේ කතා කරන්නේ. එතකොට එදිනෙදා වශයෙන් මේ සාමිස නිර්ාමිස වශයෙන් දෙකට බෙදීගෙන මේ කියන ආකාර ටික අපිට භුක්ති විඳින්න ලැබෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සාමිස නිර්ාමිස කියලා කියන්නේ සාමිස කියන්නේ ඒකට කියන්නේ ගේහසිත. කියන්නේ ගිහි ගෙයිදී අපි සාමිස කියන්නේ ආමිසය සහිතව කම්සැප සහිතව විඳින වේදනා. නිරාමිස කියන්නේ නෙක්ඛම්මසිත වේදනා. ඒ කියන්නේ මේ ගිහිගේ හැර ගියාම කම්සැප හැර ගියාම අපිට භුක්ති විඳින්න වෙන වේදනා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිහිගේ ඉන්නකොට හටගන්න සෝමනස්ස වේදනාවක් තියෙනවා. සතුටු සැප වේදනාවක් තියෙනවා. කම් සැප භුක්ති විඳිනකොට. එතකොට යෝගාවචරයේකට පුළුවන් මේ ගේහසිත يعني ගිහිගේ හටගන්න ගිහිගේ ඉද්දි අපේ මනසට එන මේ සෝමනස්ස වේදනාව සැප වේදනාවේ තියෙන අපිට ආදීනව දකින්න පුළුවන් ඒකේ ස්වභාවය දකින්න පුළුවන් එහි ඇලි තණ්හා දිට්ටි මාන වශයෙන් ඒක ඇල්ලුවාම සිද්ධ වෙන දේ අපි දැන් තියරි වශයෙන් දන්නවා ඉතින් අපිට පුළුවන් මේ ගිහිගේ ඉදිය හටගන්න කම්සැප පරාමර්ශණය කරගෙන හටගන්න සෝමනස්ස වේදනාව නෙක්කම්ම සිත නෙක්කම්ම සිත සෝමනස්යෙන් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ නෙක්ඛාම සිත සෝමනස්සය කිව්වහම ඔන්න දැන් ගිහි අයට හිතෙන්න පුළුවන් අපි තාම ගිහිනේ පැවිද්දන්ට විතර නෝක් කරන්න පුළුවන් කියලා. ඉතින් ගිහියෙක් වුණත් යෝගාවචරයෙක් විදිහට යම්කිසි වෙලාවක ඔබ සතිය තියාගෙන සක්මන පරයන්ක එදිනදා වශයෙන් මේ කරගෙන යන යම්කිසි මොහොතක ඔබේ මනස කාමයෙන් ගැලවෙනවා. ඔබට ඒ මොහොත ඒ ඒ පුහුණුව ඔබට මේකට පාවිච්චි කරන්න පුළුවන් ඔබ නිත්‍ය වශයෙන් පැවිද්දෙක් නොවුනට. එතකොට <clears throat> නෙක්ඛම්ම සිත සෝමනස්සය කියන්නේ මේ කාමයන්ගෙන් මනස අයින් වුණාම විඳින මානසික සහනයක් තියෙනවා. ඉතින් යෝගාවචරයේ ගිහි වුණත් එයත් යම්කිසි චිත්තක්ෂණයකට හරි යම්කිසි කෙටි කාලයකට හරි මේ කාමයන්ගෙන් මනස අයින් කරගෙන විඳින සෝමනස්ස වේදනාවක් තියෙනවා. එතකොට අපිට ඒක ඒකට අපිට සාදර හිත හදාගෙන ඒකෙන් අර ගිහිගේ ඉදි කම්සැප නිසා හටගන්න ආදීනව සහිත සෝමනස්සය අපිට පිටු දකින්න පුළුවන් කියලා කියනවා. එතකොට නෙක්කම්ම සිත සෝමනස්සයට සාදර වෙලා ඒක නැවත නැවත බහුලීකృత කරන්න පුළුවන්. ඊට පස්සේ මේ මනස විවේකී වෙනකොට සතිය හරහා විවේකී වෙනකොට තමයි මේ නෙක්කම්ම සිත සෝමනස්ස එන්නේ. ප්‍රීතිය එන්නේ. සතිය පුරුදු කරන කෙනෙකුට ඒක එනවා මනස විවේකී වෙද්දී. ඊට පස්සේ ගිහිගේ වාසය කරන කෙනෙකුට දෝමනස්සයක් හට ගන්නවා. ගේහසිත දෝමනස්ස වේදනාවක්. ඒක ඒක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. ගිහිගේ ඉන්න අය දන්නවා. ඒ වගේම නෙක්ඛම්මසිත දෝමනස්සයකුත් තියෙනවා. <clears throat> කියන්නේ මේ ගිහිගේ හැතහැරියාම කම්සප අතහැරියාමත් අපිට එන දොම්නස් සිතක් තියෙනවා. ඒවා තමයි අපි හිතමු අපි ඊයේ අපි අපි අපිට හොඳට සක්මන පරයන්කේ දිනදා වශයෙන් සිහිය තියන්න පුළුවන් වුණා අද නෑ. ඕන් එතකොට ඊයේ ලැබපු දියුණුව ඊයේ හොඳට භාවනා කරුණා අද නෑනේ කියලා ඔන්න දුක් වෙනවා. එහෙම නැත්නම් භාවනාවට බහින්නෙම අධික ප්‍රතිඵල බලාගෙන. එතකොට බලාපොරොත්තු අධික වුණාම ප්‍රතිඵලවලට ඒක ලැබුණ නැති වුණාම ඔන්න ආයෙත් දුක් වෙනවා. ඉතින් ඔහොම මේ නෙක්කම්ම සිත නෙක්කම්මය පුරුදු කරන අයටත් දෝමනස්සයක් එන ඔන්න ඔය ක්‍රමයට. ලැබිච්ච දේවල් කියන්නේ ලැබිච්ච ආනිසංස ලැබිච්ච ප්‍රතිඵල ටික විනාශ වෙනවා බලාපොරොත්තු වෙන එක ලැබෙන්නේ නැහැ. එතකොට භාගතුන් වහන්සේ මෙතන කියන්නේ මේ නෙක්කම්මසිත දෝමනස්සය හොඳයි ගේහසිත ගේහසිත දෝමනස්සයට වැඩිය කියලා. ඒක ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා. ඉතින් අපි මේ ගිහි ගෙදර හිටියත් සතිය හරහා මේ දිනදා සක්මන පරයන්ක වශයෙන් සතිය පුරුදු කරද්දී ඔය නෙක්කම්මසිත දෝමනස්සය එනවා යෝගාවචරයන්ට. ඊයේ වගේ ඊයේ නම් හොඳට භාවනා වුණා අද වෙන්නේ නැහැ ඊයේ නම් හොඳට හුස්ම පෙනුණා අද වෙන්නේ නැහැ ඊයේ නම් පැයක් හොඳට පරියන්ගේ හිටියා අද නැහැ ඔහොම පසුත වෙනවා එතකොට භාගතුන් වහන්සේ කියනවා ඒක හොඳයි කියලා ඒකට සාදර වෙන්න කියනවා. අර ගිහි ගෙයිදී අපි කම්සැප නිසා විඳින දෝමනසයට වැඩිය. ඒක ඒක බාර ගන්න. ඒකට සාදර වෙන්න කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගිහි ගෙයි ඉන්නකොටත් උපේක්ෂාවක් තියෙනවා. ඉතින් ඔකට නම් කියන්නේ මෝඩ උපේක්ෂාව කියලා. ගිහි ගෙයි ඉන්නකොට තියෙන එකට. ඒක නෙක්ඛම්මසිත උපේක්ෂාවෙන් පිටු දකින්න කියනවා. ඒ කියන්නේ ඔය නෙක්ඛම්මසිත උපේක්ෂාව, කම්සප අතහැරියාම එන උපේක්ෂාවට සලෝකයා බයිනවා. ආත්මා ආත්මාර්ථකාමී මිනිස්සු හිතක් පපුවක් නැහැ, දුකක් දැනින්නේ එහෙම කියලා මේ මිනිසුන්ගේ වේදනා දැනින්නේ මිනිසුන්ගේ ජීවිත දැනින්නේ කියලා ඔය නෙක්ඛම්මසිත ගිහි කියන්නේ. කම්සපයන් කාමයෙන් මනස අයින් වුණාම උපේක්ෂාව වෙන මානසිකත්වයට දොස් කියනවා සාමාන්‍ය මිනිස්සු. නමුත් ඒක හරි සාමකාමී. ඒක හරි සනීපයි. එතකොට ඒක හොඳයි කියනවර ගිහිගෙන් ඉද්දි තියෙන මෝඩ උපේක්ෂාවට වැඩිය. ওය විදියට භාග්‍යතුන් වහන්සේ මේ ගිහිගෙයිදී විඳින සැප දුක් උපේක්ෂා වේදනා තුන කාමයේ අතහැරියාම සතිය හරහා මේ පුහුණුව කරගෙන යද්දී එන සැප දුක් උපේක්ෂා තුනෙන් අයින් කරන්න කියනවා. ඒ කාමයේ අතහැරියාම සතිය හරහා ගොඩනැගෙන සැප දුක් උපේක්ෂා තුන හොඳයි කියන අර වේදනා තුනට වැඩියි. හැබැයි දැන් මෙතනක් තියනවා කරන්න දෙයක්. ඒ තමයි භාගතුන් වහන්සේ කියනවා. දැන් එක්කම්ම ජීවිතයේදී කාමයේ අතහැරියාම සතිය පුරුදු කරගෙන යද්දිත් තියෙනවනේ සොම්නස්, දොම්නස්, උපේක්ෂා වේදනාවක්. එතකොට භාගතුන් ආය දේශනා කරනවා. එතකොට එන නෙක්කම්ම සිත දෝමනස් වේදනාව සෝමනස්යෙන් අයින් කරන්න පිටු දකින්න කියලා. ඒ කියන්නේ දැන් එක්කම්ම සිත දෝමනස්සේ හටගන්නේ මේ පුළුවන් වෙච්ච ටික නැති වෙනවා බලාපොරොත්තු වෙන ටික ලැබෙන්නේ නැති හන්දනේ. එතකොට සතුටු වෙන්න කියනවා අඩු ගානේ පුළුවන් වුණානේ මෙච්චරක් හරි. මට එක විනාඩියක් හරි හුස්ම දකින්න පුළුවන් වුණානේ. අඩු ගානේ අපේ ලොකු සාංශේ කියන්නේ හුස්ම බලන්න බැරි වුණත් පැයක් ඇස් පියාගෙන හිටපෙකින් සීලයක් රැකුණානේ මගේ. මම මේ වෙනදා අසීහියෙන් අසතිමත්ව ජීවත් වුණු ජීවිතේ මේ පණ ටික රැක ගන්න තිබුණු එක හුස්මක්වත් මට දැක ගන්න බැරි වුණා බැරි වුණානේ සිහියෙන් දැන් මං එකක් හරි දකින්නවනේ එක හුස්මක් හරි අඩු ගානේ මගේ හිත මෙච්චර නන්නත්තරයි මෙච්චර විසිරෙනවා කියලා හඳුනාගත්තනේ පුළුවන් වෙච්ච එකෙන් සතුට උපදව ගන්න කියනවා. බැරි වෙච්ච ටික ගැන හිතලා දුක් වෙන්නේ නැතුව. එතකොට කියන්නේ මේ පුළුවන් වුණු ටික ගැන සතුට වෙලා නෙක්ඛම්සිත සෝමනස්සයෙන් අර දෝමනස්සය අයින් කරගන්න කියලා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ නෙක්ඛම්මසිත සෝමනස්සයත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. දෝමනස්සයට සාපේක්ෂව හොඳ වුණාට ඒක අයින් කරන්න කියනවා නෙක්ඛම්මසිත උපේක්ෂාවෙන්. ඒ කියන්නේ ප්‍රතිඵල ලැබුණත් නැතත් ප්‍රතිඵලය හොඳ වුණත් නැතත් මොනවා වුණත් ප්‍රතිඵල ඉල්ලන්නේ නැතුව මධ්‍යස්තව භාවනාව වෙනුවෙන් භාවනා කරන මානසිකත්වයක් හැදෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ලොකු සාංශෙත් කියන්නේ මේ නිවන් දකින්න ඕනි කියන හැඟීම නැති වුණු දවසට තමයි මේ මිනිසයා නිවන් දකින්නේ කියලා. ඒ කියන්නේ මේ භාවනාව වෙනුවෙන් විතරයි ආ භාවනා කරන්නේ. ඉඳගෙන ඉඳගෙන ඉඳගෙන සතිය පිහිටුවීම වෙනුවෙන් විතරයි ආ සතිය තියන්නේ. කිසිවක් ඉල්ලන්නේ නැහැ. නිින්ද ගියත් එකයි හිත විසිරුණත් එකයි රාගය ආවත් එකයි දේශය ආවත් එකයි හුස්ම පේනුණත් එකයි නැතත් එකයි පැයක් ඉන්න පුළුවන් වුණත් එකයි නැතත් එකයි භාවනා කරනවා මධ්‍යස්ත ගතියක් එනවා ප්‍රතිඵල ඉල්ලන්නේ මෙන්න මෙතනදී මනසට සෑහෙන පිරුණු ගතියක් සැහැල්ලුවක් හරි සනීපයක් එනවා ඉතින් මෙතෙන්ට එනකම්ම අපි ඉන්නේ යම් කිසි දුකක යෝගාවචරය මේ පුහුණුව කරගෙන යන කෙනා දුකක ඉන්නේ. ඉතින් මෙතනට ආවහම ලොකු සාංශය කියන්නේ මේ මෙතනදී තමයි අපි ඔක්කොටම එක හැන්දෙන් බෙදෙන තැනට පුරුදු වෙන්නේ කියලා. කියන්නේ සැප වේදනාවටත් දුක් වේදනාවටත් උපේක්ෂා වේදනාවටත් එක හැන්දෙන් බෙදන්නේ. සැපයට ඇලෙන්නේ නැහැ. ඇලිලා බෙදන්නේ නැහැ. දුකට ගැටලා බෙදන්නේ නැහැ. උපේක්ෂාවට මෝඩකම් කරන්නේ නැහැ. මේ වේදනා තුනම සමහිතින් දකිනවා. ඒක සැප වේදනා තුනම වේදනා තුන වශයෙන් සැපේ සැපේ විදිහට දුක දුක විදිහට උපේක්ෂා උපේක්ෂා විදිහට ගන්නවා. ඉතින් මෙතනට එන්න සෑහෙන අත්දැකීම් බහුල වෙන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ පුළු පුළුවන් විදිහට විනාඩි 5 5හරි දිනපතා මේක පුහුණු දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි අර අවාරයට පොල් වැටෙනවා වගේ සතියකට සැරයක් වගේ බණක් අහගෙන හොය හිටියට මේක වෙන්නේ නැහැ. ඉතින් මේ උපේක්ෂාව කියලා කියන්නේ දැන් භාගතුන් වහන්සේ අන්තිමට නතර කරන්නේ උපේක්ෂා වේදනාවෙන්නේ. ඔක්කොම වේදනා වලින් ගලවලා ගලවලා ගෙනහල්ලා උපේක්ෂා වේදනාවෙන් නතර කරන්නේ ඒකත් නෙක්ඛම්මසිත උපේක්ෂාවෙන්. ඇයි ඒ? ඒක හරහා තමයි නිවන් මඟ වැඩිලා තියෙන්නේ. අපි උපේක්ෂාවට අකමැති වුණාට වෛර කරාට එතන හරහා තමයි නිවන් මඟ වැහැලා තියෙන්නේ. ඉතින් ඒ උපේක්ෂාවට සාදර වෙන මානසිකත්වයේ උතනදී ඔය ඔය මට්ටමට එනකොට හදාගන්න පුළුවන් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම මේ උපේක්ෂා වේදනාව කියන එක එන්නේ නැතිකම නෙමෙයි. අපිට යෝගාවචරයේකට පටන් ගත්ත තැන ඉඳලම උපේක්ෂා වේදනාව අත්දකින්න ලැබෙනවා. මේක බාර ගන්න බෑ. යෝගාවචරයට මේක බාර ගන්න බෑ මේක අගය කරන්න බෑ මේක පිළිගන්න බෑ මේකට සාදර වෙන්න බැරි කම විතරයි තියෙන්නේ. එතකොට මේ අපි හදන්නේ මේ උපේක්ෂාව උපයන එකට වැඩිය උපයගත්තු උපේක්ෂාවට සාදර මනස හදා ගන්න තමයි මෙච්චර පුහුණුවේ දෙන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නිතර නිතර අපි මේක පුහුණු යෙදීමෙන් වේදනාවල් එක්ක වේදනාවට සතිය තිබීමෙන් තියන්න උත්සාහ ගැනීමෙන් තමයි අපිට මේ උපේක්ෂාවට සාදර මනස හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මුලින්ම නම් මේ උපේක්ෂා වේදනාව අත්දකිනකොට ඒකේ තියෙන ඒකාකාරීකමක් නීරස ගතියක් ගොඩක් යෝගාචරණ නිින්ද යනවා එපා වෙනවා මූණ අට වෙනවා බෙරි වෙනවා ওই දේවල් ටිකක් තමයි එන්නේ. ඔකට තමයි නිබ්බිදාව කියලා භාග්‍යතුන් වහන්සේ කියන්නේ. කලකිරීම කියන එක. මිනිස්සු කියන කලකිරීම නෙමෙයි. මිනිස්සු කියන කලකිරීම ද්වේෂ මූලික එකක්නේ. මෙතන උපේක්ෂා මූලික කලකිරීමක් නිබ්බිදාවක් තියෙන්නේ. ඒක මුලින්ම එද්දි අපිට තියෙන නීරස ගතියක් ඈනුන් යනවා, කම්මැලි හිතෙනවා, ඇඟ රිදෙනවා, එපා වෙනවා. ඒ අර ඇලීම් ගැටීම් වලින් හිත අතමිදිලා තියෙන්නේ. හැබැයි අඳුනන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ හින්දා ඒ නිසා තමයි ගොඩක් මිනිස්සු භාවනා කරන්න අකමැති. පොයට සී සමාදන්ගෙන අකමැති. ඒයි බැරි වෙනවා. එපා වෙනවා. මේ උපේක්ෂාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඉක්මනින් ගෙදර යන්න තමයි බලන්නේ. ඉතින් මේක නැවත නැවත උපයගෙන ඒකට සාදර හිත හදාගන්න එක තමයි අපිට නැවත නැවත කරන්න තියෙන්නේ. මේකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන මොකද නිවන තියෙන්නේ එතන නිසා. ඔබ හොයන නිවන තියෙන එතන නිසා. ඉතින් වේදනාව සම්බන්ධයෙන් මට ඒ කාරණා ටික තමයි කතා කරන්න ඕනි උනේ. සක්මන පරියන්ක එදිනදා වශයෙන් අපි මේ නොඑක් විදිහට අත්දකින වේදනාවකට කොහොමද සතිය පිහිටවන්නේ කියන එක ගැන මම හිතනවා ඒ ගැන වැටහීමක් එන්නේ නැති කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත මුණ ගැහෙමු. තෙරුවන් සරණයි.